සම්මා සම්බුද්ධස්ස නිබ්බේධික පරියායං වූ භික්ඛවේ ධම්ම පරියායෝ තීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්මදේශනාව තුළින් පින්නතුලට කියලා දෙන්නේ නිබ්බේධික සූත්‍රයට අයිති ධර්ම කොටාසයක් තමයි අද මේ ධර්මදේශනාව තුළින් අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ හැමෝම දන්න දෙයක් තමයි මේ අනවරාග්‍ර සංසාරේ. ඒ කියන්නේ කෙලවරක් නැති සතර අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් එන්නේ. පින්නතුනි එක සත්වයෙකුගේ ආරම්භක කෙලවර මෙන්න මෙතනයි කියලා බුදුරජාණන් වහන්සේවත් හොයලා නැහැ හොයන්න බෑ. ඒක කොහොම ගමනක්ද අපි මේ එන්නේ? ඉතින් මේ මේ ගමනට ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව අනිත් එක තමයි තණ්හාව. අවිද්‍යාවෙන් වහලා තණ්හාවෙන් ගැට ගහලා තියෙන නිසා තමයි අපට මේක ලියා ගන්න බැරි. ඒ කියන්නේ අවිජ්ජා නිවරණානම් කියලා කියන්නේ. අවිද්‍යාව ලොකු වැස්මක්. දැන් කරවලේ කට්ට කරවලේ ගැට ගොඩාක් ගහලා තිබ්බොත් අපිට ගැටේ තියෙන තැනවත් හොයාගන්න බෑනේ. අන්න ඒ නිසා තමයි මේ තණ්හාවෙන් ගැට ගහලා තියෙන දේ අපට කලව ගන්න බැරි. එහෙමනම් මේ තණ්හාව නැතිකරන්න බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අවුරුද්දේ 365 දවසේම තණ්හාව නැති වේවා කියලා බෝධි පූජා තිබ්බට නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ තණ්හාව තේරුම් ගන්නට ඕන. අවබෝධය තුළින් තමයි අපිට යථාර්ථය දකින්න පුළුවන්. ඒ නිසා අද මම මේ ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලට තණ්හාව පිළිබඳවයි කියලා දෙන්නේ. ධර්ම දේශනාවට ප්‍රවේශයක් හැටියට දැන් මම මෙහෙම අහන්නේ මේ අත්ංගේ දැනුම බලන්නවත් වෙන දෙයකට නෙවෙයි. එතකොට තමයි මේ ධර්ම දේශනාව ජීවිතේ කවදාකවත් අමතක නොවෙන්නේ. එහෙනම් අපිට තෘෂ්ණාව කෙනෙක් තියෙනව නේද? අපි ආසාව කියමුකෝ. අපිට ආසාව තියෙනවා. ආසාව නැද්ද? තියෙනවා. අපි හැමෝම ආසා කරනවා. ඇයි අපි ආසා කරන්නේ? ආසා කරන්නේ ඇයි අපි? පින්නතුනේ අන්න ඒකයි ආසා කරන්නේ ඇයි කියලාවත් අපි දන්නේ නැතුව ආසාව නැති කරන්න පුළුවන්. බෑ. එහෙමනම් දැන් මම මේ අහපු ප්‍රශ්නෙට ටක් ගාලා උත්තර දෙන්න තිබුණා. පටිච්ච සමුප්පාදයේ ඔළුවේ තිබුණා. වේදනා පත්‍ය තණ්හා. මේ ලෝකයේ හැම කෙනෙක්ම ආසා කරන්නේ විඳීම නිසා. මොකක් නිසාද? විඳීම නිසා. දැන් බලන්න අපි ඇහෙන් රූප බලනවා. අපි හිතමු ලස්සන කෙනෙක් දැක්කම ශා ලස්සනයි කියලා අපි විඳිනවා. අන්න විඳිනකොට මොකද වෙන්නේ? ආසාව තියෙනවා. කනෙන් ශබ්දයක් අහනවා. ශා ලස්සන සින්දුවක්නේ. අපි කියන්නේ අපි ගීතයක් රස විඳයි කියලා. එහෙම කියනව නේද? අර බලන්න විඳිනකොට මොකද වෙන්නේ? ආසාව තියෙනවා. නාසයට ආග්‍රහණය කරනවා. ශා හොඳ සෙන්ට් එකක්. කියලා අපි විඳිනවා. විඳිනකොට ඉතින් ඒක නැවත නැවත ගන්න හිතෙනවා. අන්න ආසාව ඇති වෙනවා. දිවෙන් රස විඳිනවා. දැන් බලන්න අපි කැමති රස කෑමක් කෑවත් කොහරි කඩේකින් අපි කියනනේ ඒ එතනින් ගේන්න එතන හොඳයි කෑම කියලා කියනව නේද? අර බලන්න. විඳිනකොට මොකද වෙන්නේ? ආසාව ඇති වෙනවා. කයට පහස විඳිනවා තමන් කැමති පහසක් විඳිනකොට ඒකට ආස හිතෙනවා. එහෙනම් මේ ලෝකේ හැම කෙනෙක්ම ආසා කරන්නේ මොකක් නිසාද? හ්ම්? විඳීම නිසා. දැන් ඇත්තට මේ ධර්ම දේශනාවේ මේ කාරණේ හරි හිතේ හොඳට දරාගත්තා නම් ඒ ඇති. ඒ ඉතින් මෙච්චර කල් අපි ආසා කරගෙන ගියා. අපි ආසා කරන්නේ ඇයි කියලාවත් අපි හිතුවේ නෑ නේද? එහෙනම් දැන් අපි දන්නවා අපි හැමෝම ආසා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. ඔන්න දැන් ඒ කාරණේ හරියි. එහෙනම් තේරෙන විදිහට කියන්න බලන්න ආශාව කියලා කියන්නේ මොකද්ද? මොකක්ද ආශාව කියන්නේ? කැමැත්ත. හොඳයි මම අහුවත් කැමැත්ත කියන්නේ මොකද්ද කියලා? ආශාව. <laughs> පින්නතුනි ඔය දීපුත්‍රි හරියි. හැබැයි දැන් අපි දන්න විදිහට දැන් සිංහල භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි අපි සංසන්දනය කළොත් සිංහල භාෂාව හරිය පොහසත්. ගොඩාක් වචන තියෙනවනේ. ඉංග්‍රීසි භාෂාවේ වචන හරිය අඩුයි. දැන් මේ කියන ආශාවට අපි දන්න නම් කීයක් තියෙනවද? ආශාව කියනවා. කැමැත්ත කියනවා. ආදරය කියනවා. සෙනෙහස කියනවා. බැඳීම කියනවා. තණ්හාව කියනවා. රාගය කියනවා, කාමය කියනවා, ඡන්දය කියනවා. තව නම් කොච්චරවත් තියෙනවා ඉතින්. නේද? පාලි භාෂාවේ මේ ආසාවට නම් තියෙන හරියටම පාලි ශබ්දකෝෂේ නම් 100ක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තාම බුදුරජාණන් නම් කොච්චර තියෙනවද? ප්‍රඥාව ගත්තාම පාලි ශබ්දකෝෂයකට කියන නිගණ්ඩුව කියලා. ඒකේ තියෙනවා නම් 31ක්. පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ශල්ලක්කනා උපලක්කනා පණ්ඩිච්ඡං කෝසල්ලම් මේ පුඤ්ඤං යොක්කෝම කියන්නේ ප්‍රඥාවට. එහෙමනම් දැන් මම මේ අත්ංගෙන් ඇහුවා ආශාව කියන්නේ මොකක්ද කියලා. හැබැයි මට ලැබුණේ නම් සමාන උත්තරයක්, සමාන වචනයක්. දැන් මේ පින්නතුල හිතයි ඇයි ඉතින් එක දෙයකට ගොඩාක් වචන කියලා හිතෙන්න පුළුවන්. පින්නතුනේ එක දෙයකට ගොඩාක් වචන තියෙන්නේ ඒ සුදුසු තැනට සුදුසුම වචනේ ගන්න. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන බැඳීමට අපි සුදුසුම වචනේ මොකක්ද? සෙනෙහස. අර බලන්න. දැන් ඉංග්‍රීසි භාෂාව නම් ඒක හැම දෙයකම ලාහු නේද? නමුත් දැන් බලන්න සිංහල භාෂාව එහෙම නෙවෙයි. ඒ අවශ්‍ය තැනට දාන්න වචන තියෙනවා. pāli භාෂාව එතකොට කොහොමද? නම් 100ක් කිව්වහම නේද? එහෙනම් දැන් පින්නතුල්ලා දීපු උත්තරේ සමාන වචනයක් හැරෙන්න නියම උත්තරේ නෙවෙයි. එහෙනම් අද මතක තියාගන්න ඕනේ මොකද්ද මේ ආශාව කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආශාව කියලා කියන්නේ සංකල්පයක්. මොකක්ද ආශාව කියන්නේ? සංකල්පයක්. සංකල්පයක් කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. එතකොට බලන්නකො මේක මහා ලොකු කජ්ජකුත් නෙවෙයි. ආශාව කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ලක්. දැන් බලන්න නේතේ කාමා යාන චිත්‍රාන් ලෝකේ. දැන් මේ ලෝකේ ලස්සන දේවල් තියෙනවනේ. පණ ඇති ලස්සන දේවල් තියෙනවා. පණ නැති ලස්සන දේවල් තියෙනවා. ඒ ලක්ෂණ විසිතුරු දේවල් ඇතුලේ ආසාව නැද්ද? නැද්ද? ලක්ෂණ දේවල් ඇතුලේ ආසාව නැද්ද? නැහැ. ලක්ෂණ දේවල් ඇතුලේ ආසාව නැහැ. විසිතුරු දේවල් ඇතුලේ ආසාව නැහැ. ඒක දැන් මේ පින්නතුලට මේක හොඳටම තේරුම් ගන්න ඕන නිසා මම මේ වගේ උපමාවක් කියන්නම්. අපි හිතමු ලක්ෂණ ගැහැණු ළමෙක් ඉන්නවා. පිරිමි ළමා දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහැණු ළමයට හරි ආසයි. අනෙක් පිරිමි ළමයාට පෙන්වන්න බෑ කැමති නෑ. එතකොට අර ගැහැණු ළමයා විසිතුරු කෙනෙක් නේ. එතන ආසාව තියෙනවා නම් මේ කොල්ල දෙන්නම කැමති වෙන්න ඕන. නේද? කෙනෙකුට ලක්ෂණ දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. එතකොට බලන්න අපේ සිතේ පහළ වෙන සිතුවිල්ලක් නෙවෙයිද මේ ආතාව කියන්නේ. සිතුවිල්ලක්. දැන් මේ දැහැත් ප්‍රත්‍යයක් තියෙනවා. මේ දැහැත් ප්‍රත්‍යයට මෙතනින් අය ආසයිද? මේකට ආසයිද? නෑ. මේකට ආස කරන්නේ කවුද? දැහැත් පිට කන කෙනෙකුට මේක දැක්කොත් ආස හිතෙන්නේ නැද්ද? ආ පංගු ඔක්කොම තියෙනවා කියලා ආසාවක් ඇති වෙනවා. අර බලන්න. මේකේ ආසාවක් තියෙනවා නම් මේ ඔක්කොම කැමති වෙන්න ඕනේ මේකට. මේකේ පියාසාවක් නැහැ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. එහෙනම් අද හොඳටම ඔළුවට දාගන්න ඕන ආසාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක් විතරයි. ඇත්තටම සිතුවිල්ලක් ලෝභ චෛසිකයක්. එතකොට බලන්න පින්නතුනේ මේක හොඳට කාවද්ද ගත්තම හිතට අපි හිතමු දැන් අපිට අයතු ආසාවක් ඇති වෙනවා මොකක් හරි. ඒ වෙලාවේ මේ ධර්ම කාරණේ ඔළුවේ තිබ්බනම් අනේ සිතුවිල්ලක් නේ. මොන අතහැරලා දානවා. සිතුවිල්ලක් අතහරින්න බෑද? පුළුවන්. අර බලන්න මේ ධර්මය අපේ ඔළුවේ තිබුණාම අපට කොච්චර ධර්මයේ තුලින් පිළිසරණක් ලැබෙනවද? එහෙනම් ආශාව කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ලක් පමණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි මේ ආශාව කියලා කියන්නේ හරියට ඇටසැකිල්ලක් වගේ. මස් කට්ටක් ඇටසැකිල්ලක් කියන්නේ දැන් මස් කට්ටක්. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මොකද කරන්නේ? බල්ලා මේක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් නැහැ. නමුත් බල්ලා මේක අතහරිනවද? අතහරින්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි ඉතින් අපිත්. ලැබෙන දියකුත් නැහැ. හැබැයි අතහරින්නෙත් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारणව මහණෙනි මේ ආශාව කියලා කියන්නේ සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවනේ සිහිනෙන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕනනම් ඉත රජ වෙන්න උනත් පුළුවන් හීනේ. ඇහැරිලා බලනකොට හිතපු විදිහමයි. අන්න ඒ වගේ එකක් මේ ආසාව. දැන් බලන්න මේ පින්නතුල්ලාගේ ජීවිත ගත්තහම මේ අත්‍යතින් තමන් කැමති ආශාවන් විඳපු අය නෙවෙයි. ඉතින් පින්නතුනි දැන් ටිකක් හිතලා බලන්නකෝ ඇස් දෙක පියාගෙන විවේකීව ඉන්න වෙලාවක හිතන්න. අනේ මේක සිහිනයක් වගේ නෙවෙයිද කියලා. සිහිනයක් වගේ. විඳපු හැම දෙයක්ම පින්නතුන සිහිනයක් වගේ විතරයි. අන්න බලන්න මේවා මගේ උපමා නෙවෙයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපමා. එහෙනම් අපි මේ කාරණා හොඳට හිතට ගන්නට ඕන. එතකොට දැන් මේ කාමය කියලා කිව්වහම ඉතින් මේ නැත්තම් ආසාව කියලා කිව්වහම මේ පංචකාමයනේ. මේකෙන් ඉතින් අපේ ලෝකය මොනවද පංචකාමී කියන්නේ? පංචකාමී කියලා කියන්නේ මොනවද? ඔව්. ඇසට ගෝචර වන දේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහට තමයි පංචකාමී කියලා කියන්නේ. මේ ටික ලබා ගන්න තමයි ඉතින් අපි හැමදේම කරන්නේ. නේද? දැන් අපි සැප ලබනවා දුක් ලබනවා කියලා දෙකක් තියෙනවානේ. සැප දුක සම්මුත වශයෙන් තියෙනවා ඉතින්. එතකොට දැන් මිනිස්සු සැප උදෙසා තමයි ඉගෙන ගන්නෙ, රැකියා කරන්නේ, කතාද බඳින්නේ, වාහන ගන්නෙ, ගෙවල් හදන්නේ, ළමයි හදන්නේ. හැම දෙයක්ම කරන්නේ සැනසෙල්ල පිණිස සැප වෙනස නෙවෙයිද? සැප විඳින්න. ඉතින් අත්ව කරන්න ඕනේ. ඒක සැපේ කියන්නේ මොකද්ද? සැපේ කියන්නේ ලොකු ගයක් තියෙන එක සැපද්ද? හ්ම්? හොඳ වාහනයක් තියෙන එක සැපද්ද? හ්ම්? නැත්නම් හොඳට මිල මුදල් තියෙන එක සැපද්ද? සැපද්ද? නෑ. සැපේ කියලා කියන්නේ මොකක්ද එතකොට? සැපේ කියලා කියන්නේ පිළිතුරු 아무තු දෙයක් නෙවෙයි. සැපේ කියලා කියන්නේ අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙන ඔන්න සැපයි. දැන් අපි හිතමු අපි මහා මන්දිරයක ජීවත් වෙනවා. ලොකු ගයක්. වටේට තාප්ප දාලා ආරක්ෂකයෝ ඉන්නවා. ඊළඟට දැසි දැස්සෝ ඉන්නවා, මිලමුදල් තියෙනවා, යානවහන තියෙනවා, ලොකු ප්‍රභූ පන්ති ඇසුරු කරන්නේ. අනේ ඒ තාප්පෙන් එහා පැත්තේ ඉන්න කෙනෙක් අරක දිහා බලලා හිතනවා අනේ අරයා නම් කොච්චර සැප විඳිනවාද කියලා. එහෙම හිතනවානේ. හැබැයි ඇතුලේ ඉන්න කෙනා ඒ මාලිගාවේ ඇතුලේ ඉන්න ගමන් එයාට ලැබෙන්නේ එයා අකමැතිම රූපණක්. කෙනෙක් දෙකට තමන් කැමති නැති රූපණක් දකින්න ලැබෙන්නේ. කන් දෙකට නිතරම තමන් අමිහිරි හඬවල් නම් ඇහෙන්නේ. නාසයට අකමැති ආග්‍රහණ නම් විඳින්න ලැබෙන්නේ. දිවට අකමැති රස නම් ලැබෙන්නේ. කයටත් අකමැති පහස නම් ලැබෙන්නේ. එයා ඉන්නේ ගිනි ගොඩක නෙවෙයි. ගිනි ගොඩක. අර බාහිරින් හිතන කෙනාට දෙනවා අරයා සැප විඳිනවා කියලා. හැබැයි එයා ඉන්නේ ගිනි ගොඩක. එතන සැපයක් නැහැ. සැපේ කියලා කියන්නේ තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා. ඔන්න සැපයි. අපි හිතමු දුප්පත් තල්පතක ඉන්න කෙනෙක්. වරිච්ච ගහපු ගයක් ඉලුක්සෙ විදි කරලා තියෙන්නේ. එයාට තියෙන ලොකුම ධනෙ තමයි හරක බාන. දරුවොත් එහෙමයි මහත්යත් බොහොම දුබලයි. හැබැයි ඒ දුප්පත් පැලේ ඉන්න කෙනෙක් දැක්කහම බාහිරින් කෙනෙක් අනේ මේ මිනිස්සු විඳින දුක කියලා උහුල්ලනවා. එහෙම වෙනව නේද? හැබැයි ඒකේ තුල ඉන්න කෙනාට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා නම් අපිට ඒක දුකක් වගේ පෙවුනට එයාට ඒක සැපයක් නෙවෙයිද? සැපයක්. එහෙනම් සැප දුක කියලා කියන්නේ පින්නතුනේ 아무තු දෙයක් නෙමෙයි. ඔය අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා නම් සැපයි. අකමැති රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ ලැබෙනවා නම් දුකයි. එතකොට සැප දුක කියන්නේ ඕක. එහෙමනම් පංචකාමය කියන එක ගැන අපිට ටිකක් තේරුම් ගන්න ඕන. මොකද මේ පින්නතුල්ලා හඳුන්වන්නේ ඇත්තටම ගිහි පින්නතුල්ලා හඳුන්වන නමක් තමයි පස්කම් සැප විඳින ඇත්තෝ. එහෙමනේ කියන්නේ පංචකාමය කියලා කියන්නේ නැත්තන්ගේ ජීවිතවලට. එතකොට මේ පංචකාමයේ ස්වභාවය තමයි මේක ලබා ගන්නකන් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ මේක ඇති දෙයක් නැහැ. දැන් බලන්නකො දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි අධ්‍යාපනයේ ඉඳලම හිතමු මම මේ ඉගෙන ගන්න එපා කියනවා හැම නෙවෙයි. මම කියන්නේ මේකේ ඇත්ත. ඕන දැන් අපි ඉගෙන ගන්නවා කියන්නේ මොකක් හරි දික්‍රියක් උපාදියක් කරනවා. අනේ ඉතින් ඔක කරනකම් ওই තරුණ ළමයි ඇහෙන ඇති ඔයගොල්ලන්ට අනේ මේක කරගත්තොත් නම් ගොඩ කියලා කියනවා නේද? හැබැයි ඉතින් අර සහතිකේ අර කොලේ අතතාවට පස්සේ ඒක ඇති දෙයක් නෑ. දැන් අපි ඒක විභාග කරානේ. ඉතින් අර කොලේ හම්බුණාට පස්සේ ඉතින් ඒක ලොකු දෙයක් නෑනේ ඉතින්. ලබා ගන්නකම් වටිනවා. ඊළඟට බලන්න ඇඳුම් ඔය අඳින ඇඳුම් පින්නතුනි කොච්චර මහන්සි වෙනවද තෝරගන්න. ඡාප්පුවට ගිහලා නේද? තෝරලා තෝරලා තෝරලා ඔක්කොම අවශ්‍යලා තමයි ටිකක් හොයාගන්නේ. එච්චර අමාරුවෙන් හොයාගත්ත මේ ඇඳුම දෙපාරක් තුන් පාරක් ඇඳලා දෙපාරක් විතර හොදනකොට ඉවරයි. ඒක ඉවරයිනේ. අර ලබා ගන්නකන් තිබිච්ච උනන්දුව තියනවද? නැහැ. දැන් ඔයත් ගෙවල් හදලා ඇති. ගෙවල් හදන කාලෙට එකම යුද්ධයක් සැලසුම් අඳිනවා ටයිල් තෝරනවා ලයිට් සෙටින්ග්ස් තෝරනවා ආලේපන තෝරනවා නේද පැන්ටි කබඩ් මෙහෙම මෙහෙම කියලා හිතනවා හැබැයි ගේ හදලා ගෙට ගෙවිදලා මාසයක් දෙකක් උඩරිම මාස 6යි ඒක ඉවරයි එහෙම නැද්ද එහෙම තමයි ඕනම දෙයක් ලබා ගන්නකන් තමයි වටින්නේ ඒක හොඳටම තේරෙන්න පින්නතුනේ කසාද බැඳිල්ලේ දැන් කසාද බඳින්න කලින් ලොකු දෙයක්. දැන් ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඒකට කලබල වෙන්න එපා. ඔක තමයි ඔක හැටි. ඉතින් බැඳලා පස්සේ නැති දෙයක් නෑ. දැන් විවාහ වුණාට පස්සේ තරුණ ළමයින්ගෙන් මම අහලා තියෙනවා හැම කොහොමද අලුත් ජීවිතේ ආ වරදක් නැහැ හාමුදුරනේ හැදගෙන යනවා අර බලන්න ලබා ගත්තට පස්සේ හැදගෙන යන්නක් තමයි තියෙන්නේ මේ පංචකාමයේ හැටි එහෙමනම් මේකට කවුරුත් කලබල වෙන්න එපා. ඔයත් අන්ට විතරක් සාධාරණ දෙයක් නෙවෙයි. ඒක තමයි මේ කාමයේ හැටි. ලබා ගන්නකන් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ ඇති දෙයක් නැහැ. එහෙමනම් දැන් පින්නතුල්ලා ඊටාම වටිනා කරුණු දෙකක් ගන්නවා. ආශා කරන්නේ විඳීම නිසා කියලා දන්නවා. ආශාව කියලා කියන්නේ සිතුවිල්ලක් කියලා දන්නවා. එහෙනම් ඊළඟ ප්‍රශ්න ප්‍රශ්න හයක් තියෙනවා. දැන් මේ දේශනාව ඇහුවොත් මේ බණ අහගෙන හරියට හිටියොත් කෙනෙක් ඕනනම් ආසාව ගැන පොතක් උනා කියන්න පුළුවන්. මොකද මේ ආසාව පිළිබඳව සියලු කාරණා මෙතන තියෙනවා. එතකොට මේ පින්නතුලට හිතේ ඇයි ඉතින් අපි මෙච්චර ආසාව ගැන ඉගෙන ගන්නයි කියලා හිතෙන්වත් පුළුවන් නේද? පින්නතුනි අපි ආසාව ගැන මෙච්චර ඉගෙන ගන්නේ ආසාව තරම් වංචනික සිතුවිල්ලක් තවත් නැහැ. එක ආසාවක් අයින් කරනකොට ආසාවන් 100ක් ඇතුලේ. නේද? ඒ වගේ වයස් වෘද්ධ අම්මලා කියන අනේ මට දැන් කිසි ආසාවක් නැහැ කියලා. නමුත් ඒක වෙන ආසාවක් ඇතුලට එනවා. ඒක තමයි ඒක හැටි. ඉතින් පැවිදි වුණාට පස්සේ සියල්ල පහ කියලා පැවිදි වුණාට පස්සේ ඉතින් ඊට පස්සේ වෙනතර වෙනත් ස්වරූපයක ඉඳලා ඉන්නේ. ඒ නිසා මේක හරියම සූක්ෂමයි. සූක්ෂම නිසාම තමයි අපි මේක හොඳට බෙද බෙදා බෙද බෙදා හාර හාර මේක හොයාගන්න ඕනේ. නැත්තම් දන්නේම නැහැ ලොකු දෙයකට බැඳිලා ඉන්නවා. ආ මම ආසා කරන්නේ මට බැඳීමක් නැහැ කියලාගෙන තමයි ඉන්නේ. නමුත් ඒගොල්ලොන්ට තියෙන බැඳීම කාටවත් නැහැ. මේ ආශාවේ මේ පුද්දල දෝෂයක් නෙමෙයි. මේ ආශාවේ ස්වභාවය මම කියන්නේ. අපි යමක් අතහරින්නේ තම දෙයක් අල්ලගෙන. ඒක තමයි හැටි. දැන් අපි බලන්න පුංචි කාලේ අපිට අම්මා තාත්තා නැත්තම් බෑනේ. අම්මා තාත්තා ගෙදරින් එළියට යනකොට දැන් මේ පුංචි දරුවා වුණත් අඬනවා. එයාටත් යන්න ඕන. අම්මා තාත්තා ඕන. හැබැයි ඉතින් ටිකක් මහ තේරිලා ටිකක් වැඩි හිටි ඉස්කෝලේ යන කාලේ එනකොට යාළුවෝ එහෙම හම්බුනාම එතෙන්ට බැඳුනට පස්සේ අර ගතිය නැති වෙලා යනවා. යාළුවන්ට බැඳෙනවා අම්මා තාත්තා අතහැරෙනවා අර බලන්න යමක් අල්ලගෙන තව අනිත් එක අතහරිනවා ඊට පස්සේ උන කසාද බඳිනවා කසාද බැඳලා පස්සේ පුදුමාදරයකින් හිටිය අම්මා තාත්තා මග හැරෙනවා ස්වාමියාට බැඳෙනවා බිරිඳට බැඳෙනවා අර බලන්න එක තැනක් අතහැරෙනවා තව තැනක් අල්ල ගන්නවා ඊළඟට උන ළමයි හම්බෙනවා ළමයි හම්බුනහම ස්වාමියාට තියෙන මහා බැඳීම ටිකක් අඩු වෙනවා ඒක දරුවට යනවා. හරි? එක තැනක් තව තැනක් අල්ලගෙන තමයි හැබැයි අපි තව තැනක් අතහරින්නේ. ඊළඟට ඒ ළමයි ලොකු වෙලා ඉගෙන කියාගෙන ඒ ළමයි කසාද බඳිනවා. ඔන්න ඊට පස්සේ ආච්චිලාට හැදෙන ලෙඩේ හැදෙනවා. ආච්චිලා තමන්ගේ දරුවන්ටත් වඩා දරු මුණුබුරන්ට ආදරය කරන්න පටන් ගන්නවා. එහෙම අත්දැකීම් අපට අනන්තවත් තියෙනවා. මේ දෙමව්පියන්ට නිසා ආච්චිලා කියලා නිසා මේ අම්මා තාත්තට තරුණ අම්මා තාත්තට දරුවා හදාගන්න බැරි වුණ විදියට. කියන්නේ ආත්මශීලිය කියන විදියට දරුවා හදා ඒ ඉන්න ඕන. හිතෙන්ට බැඳෙනවා. ඒවා මම කියන්න ඕනේ පින්නතල ඕන තරම් දන්නවා. ඉතින් ඒ ළමයි පුංචිම කාලේ තේරෙන්නේ නැහනේ. ආර්ථික සියයට හරි ආදරේ. අන්න ඩිංගක් බහ තේරෙනකොට අර වයසක අය කියන දේවල් අහන්නේ නැහැ. එතකොට ඔන්න මෙතන කලකිරෙනවා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මේ ළමයි ඉස්සර වගේ නෙවෙයි. කියලා ඔන්න එතන කලකිරිලා දැන් ඔන්න ධර්මය. ඉතින් ධර්මය අල්ලනවා කියලා කිව්ව මොන මොන හරි පන්සලක් ඉතින් ඔහොම අල්ල එහෙම තමයි යන්නේ. එතකොට පින්නතොනේ මේක තමයි මේකේ ස්වરૂපය මේ කාටවත් දොස් කියන එකක් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕනේ නැත්තම් මම මේ අපහාසයට උපහාසයට එහෙම කියන එකක් නෙවෙයි. ඇත්තටම මේක කාටත් සාධාරණ දෙයක්. මේක තමයි මේ ආශාවේ ස්වરૂපය. ඒ නිසා මේක ඉතින් ක්‍රමානුකූලව කල්පනාවෙන් මේක අයින් කරගන්න ඕන. එහෙම නැති වුණොත් ඉතින් මේක ගලවනවා කියන එක ලිහිති වැඩක් නෙවෙයි. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නය. ආශාව හටගන්නේ කොහොමද? කොහෙන්ද හටගන්නේ නිකන් ආසාව කොහෙන්ද හටගන්නේ? ආශාව හටගන්නේ? ආශාව පින්නතුනේ හටගන්නේ අපිට පේන විදිහට ඇහෙන් හටගන්නවා. රූපයක් දැකලා. මොන හටගන්නවන්නේ? කනෙන් හටගන්නවා. නාසයෙන් හටගන්නවා. දිවෙන් හටගන්නවා. කයෙන් හටගන්නවා. සිතින් හටගන්නවා. ස්ථාන හයයි. හැබැයි ඕක අපට පෙවුනට බුදුරජාණන් වහන්සේ උට වඩා ගැඹුරට ගිහිල්ලා අපට කියලා දෙනවා මහන්නේ මේ ආශාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියන්නේ ලොකු වචනයක් වට බය වෙන්න දෙයක් නැහැ. ස්පර්ශය කියලා කියන්නේ පින්නතුනේ ඇහැයි රූපයයි සිතයි. මේ තුන් දෙනා එකතු වුණොත් රූප පේනවා. අන්න එකක් හරි අඩු වුණොත් නම් රූප පේන්නේ නැහැ. මේ තුන් දෙනා එකතු වුණොත් රූප පේනවා. රූප පෙවුනොත් ආසාවක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. ආසාව ඇති වෙනවා. නේද? දැන් ඇස් දෙකෙන් රූප පෙවුනොත් පේන්නේ නැත්නම් ඇහැ නිසා ආසාවට ගන්නවද? නෑ. මේ එකතුවට ස්පර්ශය කියන්නේ. දැන් ඔය පින්නතර දැකලා තියෙනවද සමහර අය ඉන්නවා ඇස් අරගෙන නිදා ගන්නවා. දැකලා තියෙනවා. මම නම් දැකලා තියෙන ඇස් දෙක ඇරලා නෙදී. ඒ සමහරුන්ගේ උප්පත්තියෙන් ඇස් ඇරෙනවා. එතකොට ඒ අයගේ ඇස් ඇරිලා තියෙනවා ඉස්සරහින් රූප තියෙනවා. එයාට රූප පේනවද? පේනවද? නෑ. ඇයි හිත තියෙන්නේ වෙන තැනක. අර බලන්න මේ තුන් දෙනා එකතු වුණොත් තමයි රූප දකින්න පුළුවන්. අන්න ඒකට ස්පර්ශය කියන්නේ. කනෙන් ශබ්දයක් අහන්න කනක් තියෙන්න ඕන. ශබ්ද තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. මේක තුනට ස්පර්ශය කියන්නේ. දැන් අපි බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට අපිට කවුරු හරි කතා කරනවා. අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟටම ඇවිල්ලා අඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. එහෙම අහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න. හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ නැහැ. තුන්දෙනා එකතු වෙන්නම ඕන. එතකොට නාසයෙන් ආග්‍රහණය කරන 10ක් තියෙන්න ඕනේ, ගඳ සුවඳ තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. මේක තමයි ස්පර්ශය. දිවෙන් රස විඳින්න දිවක් තියෙන්න ඕන, රස තියෙන්න ඕන, හිත තියෙන්න ඕන. මේ තුන් දෙනාම එකතු වෙන්න ඕන. හොඳයි. අපට වැඩියෙන්ම රස දැනෙන්නේ බඩගින්නේ ඉඳලා කනකොටද බඩගින්නේ නැතුව කනකොටද? කොහොමද අපිට රස දැනෙන්නේ? බඩගින්නේ ඉඳලා කනකොට. නෑ. <laughs> බඩගින්නේ නැතුව කනකොට. දැන් බඩගින්නේ ඉඳලා කනකොට දැන් හොඳටම බඩගින්න වෙලා එනවා. හොඳටම බඩගිනි වෙලා එනකොට ඔන්න මොනව හරි දෙනවා කන්න. ඉතින් කාගෙන කාගෙන යනවනේ බඩගිනිනේ. ඔන්න දෙවෙනි පාර බෙදා ගන්නකොට තමයි කියන්නේ මේකට ලුණු නෑ, මිරිස් නෑ. ඒ බඩ පිරෙන්නේ එතකොට රස දැනෙන්නේ. එහෙමනම් අපට වැඩියෙන් රස දැනෙන්න පින්නතුනේ බඩගිනි නැතුව කනකොට. එහෙමනම් කයෙන් පහස ලබන්න කයක් තියෙන්න ඕනේ පහස තියෙන්න ඕනේ හිත තියෙන්න ඕනේ මෙන්න මේක තුතයි ස්පර්ශය කියන්නේ එහෙමනම් දැන් පින්නතුල මතක තියාගන්න ආශාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඔන්න දැන් මේ ප්‍රශ්න තුන අමතක වෙන්නම තියාගන්න එපා. මොකද මේක හරිය වටිනවා. මොකද අපේ ඒකායන පරමාර්ථයේ ආසාව නැති කිරීම නේද? එහෙනම් ආසා කරන්නේ විඳීම නිසා ආසාව කියලා කියන්නේ සිතුවිල්ල. ආසාව හටගන්නේ ස්පර්ශයෙන්. හතරවෙනි ප්‍රශ්නය. ආශාවේ වෙනස්කම් මොනවාද? ඒක මම කියලා දෙන්නම්. වෙනස්කම තමයි දැන් මෙතන මේ පිරිසක් ඉන්නවනේ. මේ හැම දෙනාගේම ආශාව එකම විදිහයි. දැන් මෙතන ඉන්න මේක හැමෝගේම ආශාව එකයිද? නෑනේ එක එක්කෙනාගේ ආශාවන් එක එක විදිහයි. දැන් සමහර අය ඉන්නවා හරිය කැමති රූප බලන්න. නේද? රූප වහන ළඟට වෙලා බලාගෙන ඉන්නවා. ඒකට ආසයි. ඒක සමහර අය මන් දන්නවා සල්ලි හම්බෙච්ච ගමන් ඉතින් ඒවා ආඩුවට කොහේ හරි රටකට යන්න ඕන බලන්න. එයා බලන්න තමයි ආවේ. ඒ එහෙමයි ඉන්නවා. බලන්න හරි කැමති. තව සමහර අය ඉන්නවා ඒ අයට එල්ලෙන්නේ නැහැ. ඒ අය හරි කැමති අහන්න මොනවා හරි කනේ ගහගෙන අහහා ඉන්නවා. එහෙමයි නැද්ද? ඉන්නවා. අර බලන්න. කෙනෙක් කැමති රූප බලන්න, තව කෙනෙක් කැමති ශබ්ද අහන්න. ඕක තමයි වෙනස්කම්. ඊළඟට තව සමහර අය ඉන්නවා කණ්ඩ බොණ්ඩ නැති වුණා ඔය සුවඳ විලවුන් ඒවට මේවට ආසයි. දැන් ඔක්කොම අඩුපාඩු තිබ්බත් ඒ ටික කෙනල්ලා සම්පූර්ණ කරගන්නවා අනිත් ඒවාට ඉස්සෙල්ලාම මෙහෙමයි නැද්ද? ඉන්නවා. මොකද එයාගේ කැමැත්ත තියෙන එකට. ඊළඟට තව සමහර අය ඉන්න විශේෂයෙන් අපේ පිරිමි පාර්ශ්වයයි කියන දෙයක් මට ඇහිලා තියෙනවා. මට ඉතින් ওই මොනව නැති වුණත් කටට රහට කන්න ඕනේ කියනවා. එහෙම කියන්නේ නැද්ද? කියනවා. අර එයාගේ කැමැත්ත තියෙන්නේ දිව පිනවන්න. තව සමහර අය ඉන්නවා හරියම කැමැති පහස ලබන්න. ඕක තමයි ආශාවේ වෙනස්කම. දැන් තේරෙනව නේද? ආශාව වෙනස්කම ඕක. හැබැයි මෙතන දෘෂ්ටියක් ගන්න එපා. එහෙනම් මේ පංචකාමයෙන් එකයි මට තියෙන්නේ කියලා හිතන්න එපා. මේ පහම අපට තියෙනවා. ඕනම පුද්ගලයෙකුට මේ පහම තියෙනවා. මෙතන වෙනස්කම කියලා කියන්නේ ඕනම කෙනෙකුගේ එකක් උත්සන්න. අපි හැමෝගෙම ওই පහෙන් අපි එකකට වැඩියෙන් කැමැත්තක් තියෙනවා. ඒක තමයි ස්වභාවය. බලන්න බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම අපට දේශනා කරලා තියෙන විදිහ. එතකොට දැන් මේක අපට කරුණේ අත ගන්න දෙයක් නෑ. සියල්ලම පැහැදිලි කරලා කියන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. ඊටාම් වැදගත් ප්‍රශ්නේ හැටියට මම දකිනවා මේ ප්‍රශ්නය. ආශාවේ විපාක මොනවාද? ඒකට නම් ඔයත් අන්ට හිතලා උත්තරයක් දෙන්න පුළුවන්. මොකද විපාක විඳිනවනේ දැන් ආශාව නිසා. මොකක්ද ආශා විපාක? දුක. මොකක්ද හොඳ උත්තරයක්? ඒක ඉතින් කෝකටත් ෆයිල් වගේ නේද? දුක තමයි. හැබැයි ආශාවේ විපාකයේ දුක කියපේක හොඳ උත්තරයක් ඇත්තටම. දුකනේ සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේක වෙන දෙයක් නෑ දුක විතරයි. චූට්ටක් සැප තියෙනවා අර දුක් ඔක්කොම අමතක කරලා අර සැපේට යනවා. ඒකනේ අපිට වෙන්නේ. දැන් මේ ජීවිත ගත්තාම උදේ ඉඳලා රෑ වෙනකම්ම පින්නතුන දුක් විඳින්නේ. ඇයි ඉතින් ওই දුකටම ගියේ අපි? ගිය අර සියලු දුක් අමතක කරා පුංචි සැප වෙන්නේ. ඒකයි අපට උනේ. ඉතින් එහෙමනම් දුක තමයි. හැබැයි මේ සූත්‍ර දේශනාවේ තියෙනවා ආශාවේ විපාක තමයි හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. මොකද්ද? හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. උපත කියන්නේ දුකම තමයි. එහෙමනම් මේ ආශාව නිසා හොඳ උපතකුත් ලැබෙනවා නරක උපතකුත් ලැබෙනවා. එහෙමනේ මිතර කියන්නේ. එහෙනම් ආසාවේ පොඩි හොඳකුත් තියෙනවා බලපුවම් නේද? නැද්ද? නැද්ද? ඒ හොඳ උපත හොඳයිද නැද්ද? ඈ? හොඳයි. හොඳ උපත හොඳයිද? ඈ? හොඳ නැල්ලෝ. කවුද හරි? පින්නතුනි ඇත්තට මේ දෙන්නම සමන්. දෙන්නම හරි. මොකද බුදුරජාණන් වහන්සේක මොහොතක්වත් මේ සතර වර්ණනා කරන්නේ සසර වර්ණනා කරන්නේ මේ සසරේ කිසිම දෙයක් උන්වහන්සේ හරයක් හැටියට දකින්නේ නැහැ. එහෙම බලනකොට හොඳ පොතේ වැඩක් නැහැ. එහෙනම් ඒ හොඳ උපත හොඳ නැහැ කියපු අය හරි. හොඳ උපත හොඳයි කියපු අය හරියන්නේ හොඳ උපතක් නැතුව අපිට මේකෙන් ගොඩ එන්නත් බෑ. දැන් අපි බණ කියන අපි හිතමු මෙතන බල්ලෙක් පූසෙක් හිටියයි කියලා. උඹට බණ තේරෙනවද? නෑ. එහෙනම් මේකෙන් ගොඩ එන්න හොඳ උපතක් අවශ්‍යයි. එහෙනම් අපි බලමු කොහොමද මේ ආශාව නිසා නරක උපතක් ලැබෙන්නේ කියලා. ආශාව නිසා සත්තු මරනවා. සමහරු දඩේම යනවා, මාළු බානවා, ආශාවෙන් සත්තු මරනවා. ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතය උපදිනවා උපදිනකොටම ලෙඩේ. දැන් බලන්න පිළිකාර වලට කියලා. ලස්සන දරුවෝ ඉන්නවා. දොස්තර මහත්තුරු කියන අනේ හාමුදුරනේ තව සතියයි. ඇයි ආශාව නිසා සත්තු මරුවා නරකපතක් කරා ගියා. ආශාව නිසා හොරකම් කරනවා. ඒ ජීවිතය ගත වෙනවා ඊළඟ ජීවිතය උපදිනවා උපදිනකොටම අන්ත දුප්පත්. කුසට ආහාරයක් නැහැ, ගතට වස්ත්‍රයක් නැහැ නේද? ඉන්න තැනක් නැහැ, හිතට සැනසෙල්ලක් නැහැ. එහෙම මිනිස්සු නැද්ද? ඉන්නවා. අර බලන්න. නරක පුතක් කර යන හැටි. ආශාව නිසා කාමයේ වර්ධව හැසිරෙනවා. ඒ ජීවිතයේ කොහොම හරි මේක වහගෙන යනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලා හොයන්න බෑ නපුසකයි. ආශාව නිසා බොරු කියනවා. ඒ ජීවිතේ ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම ගොළුයි. කතා කරගන්න බෑ. ආශාව නිසා මත්තර බොනවා. ඒ ජීවිතේ ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොටම මොලේ කලඳක් නැහැ. පිස්සු මතකයි. දැන් මේ ටික අහපුවාම අපිට අනිවාර්යෙන් බයක් ඇති වෙනවා. බයක් ඇති වෙනවනේ. මොකද අපේ අතිමුත් මොන මොන හරි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. පින්නතුනේ මේ ශාසනය කියලා කියන්නේ කරුණා ශාසනයක්. ඕනම කෙනෙකුට පිළිසරණක් මේකේ තියෙනවා. හැබැයි වැරදි පහක් සිද්ධ වෙලා නැත්නම් එයානම් ගොඩ දාන්න බෑ. ඒ වැරදි පහ මොනවද? පංචානන්තරිය පාප කර්ම පහ. තමන්ගේ අම්මා මරලා තියෙනවා නම් තමන්ගේම තාත්තා මරලා තියෙනවා නම් රහතන් වහන්සේ මරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන් ලොය සලවලා තියෙනවා නම් සංඝ බේදී කරලා තියෙනවා. සංඝ බේදී කියන්නේ ඒක ගිහියන්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි. සමහර උපාසකම්මලා මේ අපේ පන්සලෙන් මොනව හරි අහගෙන ඊළඟ පන්සලට ගිහලා මොනව හරි කේලමක් කියනවා. ඒකත් ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. හැබැයි ඒකත් අකුසලයක් නමුත් සංඝ බේදයක් වෙන්නේ නැහැ. සංඝ බේදයක් කරන්න පුළුවන් තවත් පැවිද්දෙකුට විතරයි. ඔයත්තන්ට බෑ. එහෙමනම් දැන් කොහොමද අපේ යටින් වැරදි වෙලා නම් අපි එකෙන් අනිත් වැරදි වෙලා නම් ඒව යටපත් කරගන්නේ. දැන් මේ තියෙනවා මෙතන කෝප්පය. මේ කෝප්පේ තියෙන්නේ මොනවද? වතුර. මම මේ කෝප්පෙට දානවා ලුණු කැටයක්. අර තියෙන දියලුණු දියලුණු කැටයක් දාලා හොඳට කලවම් කරනවා. කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුත් මොන රහ දෙන්නේ? ලුණු රහ. දැන් මේ කෝප්පෙට දාපු ප්‍රමාණයම ලුණු කැටයක් තරම් මම ලොකු ලිඳකට දානවා. අර වකාලෙන් වගේ එකට. හැබැයි ලුණු කැටේ මේ කෝප්පෙට දාපු ප්‍රමාණයමයි දාන්නේ. දාලා හොඳට කලවම් කරලා ඇඟිල්ල දාලා දිවේ ගෑවුවොත් ලුණු රහ වෙනවද? ඇයි ඒ? වතුර ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ අපේ ජීවිතයේ පින්නතුණු යම් යම් අකුසල ධර්ම ඔය කියපු ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර වෙන්නේ අකුසල ධර්ම වෙලා තියෙනවා නම් ඒවා අමතක කරලා දාන්න. ඒවා සිහි කර කර ඉන්න අවශ්‍යම නැහැ. ඒක අනිත්‍ය වෙලා යන දෙයක්. අර ළිඳේ වතුර වැඩි වෙනකොට ලුණු රහ එන්නේ වගේ අපේ ජීවිතේ නැවත නැවත අපි හොඳට කුසල් කරගන්නකොට වතුර වැඩි වෙනකොට ලුණු රහ එන්නේ වගේ කුසල් වැඩි වෙනකොට අකුසලේ යටපත් වෙලා යනවා. එහෙනම් දැන් සතුටු වෙන්නේ නේද? මොනවා හරි ප්‍රශ්නයක් වෙනා කියනවනම් දැන් කරන්න තියෙන එකම දේ තමයි මොකද්ද? ඒවා හිතන්න ඕන පුතර්ජනකමට ඕන තරම් වැඩි වෙන්න පුළුවන්. ඒවා අනිත්‍ය වෙලා ගියා. හැමදේම අනිත්‍යයිනේ. එහෙමනම් මේක විතරක් නිත්‍ය වෙන්නේ ඒක අමතක කරලා වැඩි වැඩියෙන් අපි කුසල් කරන්නට ඕන. දැන් මේකත් මම හදාගත්ත ප්‍රමාණයක් එහෙම නෙවෙයි. මේකත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝණ පළ කියන සූත්‍රයේදී වදාළ උපමාවක්. බලන්න මේ ශාසනය කරුණා ශාසනයක් කියලා කියන්නේ අන්න එකයි. එතකොට දැන් පින්නතුලට පැහැදිලි ආශාව නිසා නරක උපත ලැබෙන විදිහ. කොහොමද ආශාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ? පින්නතුනි ආශාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ දැන් බොහෝ දෙනා ආශාවෙන් පින්කම් කරන්නේ නේද? එහෙම නෙමෙයිද? ආසාවෙන් පින් කරන්නේ. අපේ අම්මලා කොච්චර ආසාවෙන්ද පින් කරන්නේ. ආසාවෙන් පින් කරනකොට ඉතින් හොඳ උපතක් කරා යනවා. මං කියන්නේ කුසල් කරන්න එපා කියන එක නෙමෙයි. දැන් බලන්නකො අපේ අම්මලා හරිය කැමති කටින පින්කම් කරන්න. ඇයි ඉතින් ওই කටින පින්කම් කරන්න උත්තර ආස? මොකද කටින කරලා විරුවිච්ච ගමම්ම නිවන් දකින්නවද? නෑනේ. එහෙනම් ඒ ආස. කටින පින්කමට මෙච්චර ආස එක ගලෙන් කුරුල්ල ගොඩක් නේ. ආනිසංස වැඩි. නේද? එතකොට බලන්න මම හොඳට බලලා තියෙනවා මිනිස්සු හරීම කැමති Taman නොකරපු පින්කම් කරන්න. දැන් කිසිම දෙයක් අනේ මං කොස්සක් පූජා කරලා තියනවාද, ඉදලා පූජා කරලා තියනවාද හැමදේම හොය හොයා කරන්නේ නැද්ද? කරනවා. දැන් මම එකට පොන්චි උදාහරණයක් කියන්නම්. මම මේක කියලා තියෙනවා සමහරව අහලත් ඇති. එක දවසක් එක අම්මා කෙනෙක් මට ගෙනල්ලා පූජා කරා පුළුන් කොට්ටයක්. අර ඔළුවේ තියාගෙන කොට්ට තියෙන. ඉතින් මේ කොට්ටේ පූජා කරන මේ අම්මා එයාගේ බෑග් එකකින් අරන් පරණ ශ්‍රීආර් පොතක් මට දුන්නා. අර පාවිච්චි කරපු ලොකු ශ්‍රීආර් පොතක්. දීලා මට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා මේ පොත පොඩ්ඩක් බලන්නකෝ කියලා. මම බලනකොට මේ අම්මගේ පින් පොත. ඇත්තටම පින්නතර මගේ ජීවිතේ එච්චර ලොකු පින් පොතක් මම දැකලා නැහැ. ඒ කියන්නේ මෙයා මේ පින් පොත ලියන්න පටන් ගන්න තියෙන අවුරුදු 22. දැන් මෙයාට 72යි. ඒක කොහොම පින් ගොඩක් මේක තියෙනවා ඇත්ත කුසල්. කටින පින්කම් එකක් දෙකක් නේ බර ගාණක්. ඊළඟට පන්සල් හදලා ඉඩම් පූජා කරලා අර දෙන්නෙක් විවාහ වෙනකොට අර අවශ්‍ය කරන ඔය ආයිත්තන් ඇඳුම් පැළඳුම් ඒවා හිටන් මෙයා දීලා. ඉදි කත්ත පවා දීලා මම දැක්ක මම උඩින් උඩින් පෙල්ලුවා. ඉතින් මට පෙනුණා පෙනුණා මේක මහා පුදුමාකාර පිප්පතක්. දැන් වයෝවෘද්ධයිනේ මේ අම්මා. ඉතින් මං ඉතින් එයා තවත් සතුටු කරන්න මං කිව්වා අම්මේ අම්මා වගේ කෙනෙක් දකින්න ලැබීමත් ලොකු භාග්යක් කියලා කිව්වා. එතකොට එයා ගොඩක් සතුටු වෙනවනේ. එහෙම කිව්වහම මේ අම්මා මං කීයටවත් අපේක්ෂා නොකරපු උත්තරයක් මට දුන්නේ. එයා කියන වෙනාට ස්වාමීන් වහන්සේ මං හරි දුකෙන් මෙදවත් දෙක තුනේ හිටියේ. මම ඒ මොකද මෙච්චර පින් කරලා. එතකොට මෙයා කියනවා නෑ ස්වාමීන් වහන්සේ මගේ පින්පොත මම පරීක්ෂා කරගෙන මම මේ කියවගෙන යනකොට මට තේරුණා මං කොට්ටයක් පූජා කළා නෑ කියලා. මං ආයෙ මුලින් ඉඳලා කියවලා බැලුවා. කොට්ටයක් තිබුණේ නෑ. ඉතින් මොකද කරේ? ඒ නිසා මෙයා මොකද කරේ? මනට කොට්ටයක් හදාගෙන ඇවිල්ලා පූජා කරා. දැන් මේ කොට්ටේ මගේ අතේ මං කල්පනා කළා දෙවියනේ මෙච්චර පින් කරලත් මෙයා සෑහීමකටපත් වෙන්නේ නෑ. අන්න ඒ වෙලාවේ මට මතක් වුණා. මොකද ආසාවෙන් පින් කරන්නේ. මෙයා ඇඳක් පූජා කරලා තියෙනවා. එතකොට සංසාරේ ඇඳන් හම්බෙනවා. මෙත්ත පූජා කරලා තියෙනවා. එතකොට මෙත්තත් හම්බෙනවා. කොට්ටයක් පූජා කරලා තිබුණ නැත්තම් මොකද වෙන්නේ? කොට්ටයක් නැතුව තමයි නිදා ගන්න වෙන්නේ. එතකොට බලන්න අපේ අම්මලා පින්කම් කරනකොට හැම පැත්තම කවර් කරනවා නේද? මොකද හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නේද පින්කම් කරන්නේ. හැම දෙයක්ම බලාපොරොත්තු වෙන. ඉතින් මම ඒක වරදක් හැටියට දකිනව නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින් කරන්න, කුසල් කරන්න බය වෙන්න එපා. කුසල් කරන එක ලකෝ දෙයක්. ඉතින් මට මේ කියන්න ඕන උනේ මේ ආශාව නිසා හොඳ උපතකුත් ලැබෙනවා. එන අවසාන ප්‍රශ්නය. ආශාව නැති කරන මාර්ගය මොකක්ද? ආශාව නැති කරන මාර්ගය තමයි පින්නතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. අපි දැන් ප්‍රවෘජිතය වුණත්, අපි පැවිද්ද වුණත්, ඔයත් ගිහිව ගිහන් වුණත් අපි දෙපක්ෂයේම යන්නේ මේ සම්මාදිට්ඨිය ආදී මේ අංග අටකින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් පැවිදි වුණයි කියලා වෙන මාර්ගයක් තියෙනවද? නෑ. මේක තමයි මාර්ගය. එහෙනම් පැවිදිණේ තේරුම මොකද්ද? ඒ කියන්නේ ගිහියොත් යන්නේ කියනම් පැවිද්දොත් යන්නේ කියනම් ඒ පැවිදි වෙන්නේ. පැවිදි වෙන්නේ කී තේරුම තමයි දැන් අපිට ගාල්ලට යන්න පුළුවන්, හයිවේ එක යන්නත් පුළුවන්, නෝමල් පාරේ යන්නත් පුළුවන්. නේද? දැන් හරියට මහානකමක් කරන කෙනෙකුගේ ගමන අර ශීක්‍රගාමි. දැන් ගිහි ජීවිත ගත කරන මේ ඇත්තන්ට සම්බාධක වැඩිනේ. ඉතින් මේ ඇත්තන්ගේ ගමන මන්දගාමි. ඕක තමයි වෙනස. වෙන දෙයක් නැහැ. ඉතින් එහෙමනම් ආශාව නැති කරන්න තියෙන පින්නතුළු මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. හැබැයි ආශාවට ප්‍රධාන කර්මස්ථානය මේ ලෝභය රාගය නැති කරන්න තියෙන ප්‍රධානම කර්මස්ථානය තමයි අසුබය. අසුබ භාවනාව කරනකොට මේ ආශාව රාගේ ගොඩාක් අඩු වෙලා යනවා. මේ දෙතිස් ගුණපේ. නම අසුබ වුණාට ප්‍රතිඵල හරි සුබයි. මොකද මේ ආශාව කියලා කියන්නේ ඇත්තටම පින්නතුනි අපි තේරුම් ගන්න ඕන මේක මිත්‍ර දීලාවෙන් ඉන්න වදකෙක් වගේ කෙනෙක් නෑ. අපි හිතමු අපිට හොඳ යාළුවෙක් ඉන්න අපිට hina වෙනවා, කතා කරනවා, අපිට කෑම වීම දෙනවා, අපිත් එක්ක නිතරම ඉන්නවා. ඉතින් අපිට කැමතිනේ. හැබැයි යාගේ ඇතුලේ ඉන්නේ මහා නරක මිනිස්සෙක් අපෙන් පරිගන්න බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ එකක් තමයි ආසාව කියන්නේ. තේරෙනවනේ. උඩින් පේනවා ලස්සනට. හැබැයි යට ඉන්නේ අති භයානක එක්කෙනෙක්. දැන් බලන්න මේ ආශාවෙන් අපිට තියෙන අපි හිතන පතන දේවල් ආශාවෙන් හිතනකොටම ලැබෙන ප්‍රතික ලොකු දෙයක් වගේ නේද? එහෙම නේද? නමුත් පින්නතුනේ දැන් බලන්න අපි ආශාවෙන් ඔය එක එක දේවල් අල්ලගෙන ඉන්නකොට අපි හිතමු අම්මා කෙනෙකුට දරුවෙක් කියන්නේ ලොකු වස්තුවක්. ඔය දරුවට බැඳීලා ඉන්න වෙලාවක කෙලිම මරුණොත් කෙලිම අපායයි. ඉතින් බලන්නකෝ අර ඇතුලේ ඉන්නේ හතුරෙක් නෙවෙයිද? දැන් මම මගේ පන්සලට බැඳිලා ඉන්නවා. අනේ මගේ විහාරය හරි ලස්සනයි. විහාරයට බැඳුණා කියලා නෑ. මං කොත්තර මහනදම් පිරුවත් මම අපවත් වෙන වෙලාවට මගේ පන්සල මතක් වුණොත් ආසාවෙන් කෙලින්ම අපායේ. ඉතින් බලන්න කොච්චර භයානක දෙයක්ද කියලා. ඉතින් අපි මේක තේරුම් ගන්න ඕනේ. ලොකු අනතුරක් අපට තියෙනවා. හැබැයි අවබෝධය තියෙනවා නම් ගැලවෙන්න පුළුවන්. අවබෝධය කියන්නේ පින්නතුන් දැන් මේ තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි. එහෙමනම් මේ අත්තන්ට කියනවනේ රස්සා කරන්න එපා, ගෙවල් හදන්න එපා, කතාද බඳින්න එපා. එහෙම කොතරම්ක් තියනවද? නෑ. අපේ අයට වරදින්නේ ටිකක් හදනවා. ටිකක් හදලා ලස්සනට හිටියට කමන්නේ හැබැයි ගෙට බැඳිලා ගේත් අරගෙන යන්නයි කල්පනාව. ඔන්න වරදින තැන. දැන් කතාද බඳිනවා බිරිඳට ආදරෙන් ඉන්නවා. ඉතින් අවබෝධයෙන් ඉන්නවා. හැබැයි බිරිඳත් අරගෙන යන්න හිතනවා නම් ඉස්සරහින්ලක් නැහැ. දැන් අපි හිතන්න ඕන දැන් ස්වාමියා බිරිඳ උනත් අනේ ඉතින් අනාදිමත් සංසාරේ මං කොච්චර මට මහත්තුරු ඉන්න ඇද්ද? ඒවා අසංකේ ගණ සංඛ්‍යා කියන්න බෑ. මේ වර්තමානයේ මේ මනුස්සයා. අනාගතේටත් ඉතින් මේ නිවන් දැක්කේ නැත්නම් මේකේ අදවක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම හිතනකොට පින්නතුනේ මේක 아무තු දෙයක් නෙවෙයි අර අලකොලේ දාපු වතුර ටික වගේ ඇලෙන්නේ නැතුව හැබැයි මේක පෙන්වන්න යන්න නරකයි. අපේ ගොඩාක් අය කරන වැරදි වැඩක් තමයි ඔන්න මේ බණ ටිකක් අහගෙන යනවා. ඔන්න අර පුංචි ළමයින්ට කියනවා මම දැන් ඔයගොල්ලන්ට බැඳීමක් නැහැ. මේ බොරුවට බැඳීමක් නැහැ. දැන් මම ධර්මයේ මාර්ගයේ තමයි යන්නේ. ඉතින් ගෙදරත් අමෝතු රඟපෑමක් කරනවා. අන්තිමට අර ළමයින්ට ඕන ආදරේ අම්මගෙන් අවශ්‍ය ආදරේ ලැබෙන්නේ නැතුව ළමයි නොමග යනවා. මෙයාට වැඩෙන ධර්මයකුත් නැහැ. මේ ධර්මය වඩනවා කියන එක පුන්නතුන ධම ජීවිතයට ගලප ගන්නවා කියන එක ඇඟට නොදැනි කරන එක. බොහොම ලස්සනට ඉන්නවා. ඒ වගේම gedara duri වැඩ ටිකක් තිස්සේ අඩුපාඩුවක් නෑ. මේ ධර්මය තුල ඉන්නකොට ඒවා අඩුපාඩු වෙනවන එක ලොකු ප්‍රශ්නයක් නේ. එහෙම වෙන්න බෑ. ඒක කාටවත් කියන්න ඕනේ නෑ. තමන්ගේ ස්වාමියා වුණත් මේක තේරුම් අරන් නැත්තම් අපි කියන්න ඕනද? කියන්න ඕනේ නෑ. ගැටනොදෙන වැඩේ කරගෙන යනවා. එහෙම නැතුව දැන් අපි හිතුවත් හරි වැඩක් නෑ මට දැන් මේවා කරන්න බෑ මගේ බැඳීමක් නෑ. වකී කියා ඉන්නකොට පින්නතුනේ අන්තිමට දරුවා ස්වාමියා ඒ කවුරු හරි නොමග ගියාට පස්සේ තමන්මයි දුක් විඳින්නේ. ඇති ධර්මයකුත් නෑ මේ ජීවිතෙත් ඉවරයි මුළු ජීවිතේම අපායක් වෙනවා. ඒ නිසා මේ ධර්මය අල්ලනකොට ඇඟට නොදැනි මේ වැඩ කරන්න ඕන. ඕනම කෙනෙක් වැඩිව නිකම් පෙන්වන්න ගියොත් ප්‍රදර්ශනයට ගියොත් වික්ෂුන් වහන්සේ නමක් වුණත් ඉවරයි. ඒක තමයි ඇති. නැති කෙලෙස් ඇති වෙනවා. එහෙමනම් දැන් පින්වත් හැමදෙනාම සතුටටපත් වෙන්න ආශාව පිළිබඳව තමයි අද අපි ඉගෙන ගත්තේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ දැන් මතක ඇති. ආශා කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. ආශාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. ආශාව හටගන්නේ ස්පර්ශයෙන්. ආශාවේ වෙනස්කම් කෙනෙක් කැමති රූප දකින්න කෙනෙක් කැමති ශබ්ද අහන ලෝක තමයි වෙනස්කම. ආශාවේ විපාක තමයි හොඳට හරි නරකට හරි උපතක් කරා යනවා. ආශාව නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් පින්වත් හැමදෙනාටම ආතාව නැති කිරීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති